සම්මා සම්බුදු සරණයි. දයාපර පින්වත්නි, ඔබට කොතරම් ධනය තිබුණත් ඒ ධනය රජයට අයිති වෙන්නත් පුළුවන්. ඒ වගේම ආපදාවකදී නැති වෙන්නත් පුළුවන්. සදහවත්නි, එමෙන්ම හොර හතුරන් පැහැර ගන්නත් පුළුවන්. ඒත් ඔබ පිනෙන් කුසලෙන් පෝෂණය වෙලා ඉන්නවා නම් ඒ පින හොර හතුරන්ට අයිති වෙන්නේත් නැහැ. රජයට අයිති වෙන්නේත් නැහැ. ආපදාවකදී විනාශයට පත්වන්නේත් නැහැ. සදහවත් වී එවන් කුසල් දහම් රැස් කරගන්නට ඔබට දහම් මඟ විවර කර දෙන බෞද්ධ රූපවාහිනිය ඔබ වෙනුවෙන් මේ උතුම් ධර්ම දේශනාව බාහිර පටිගත කිරීමක් ලෙසින් මිරිස සිරි සුනන්ද පිරිවෙන් ස්ථානයේ සිට ඔබ හමුවට රැගෙනෙන්නටයි සූදානම් වන්නේ. සදහවත්නි මෙම උතුම් ධර්ම දේශනා පැවැත්වීම සඳහා අපි හැමෝම කෙරෙහි අනුකම්පා පෙරදරිව මේ උතුම් ධම්සභා මණ්ඩපයේට වැඩමවා වැඩහිඳින ගෞරවනීය ස්වාමින්ද්‍රයන්න් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම අධිපති ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ මහා ලේකකාධිකාරී ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද පූජ්‍යපාද කහගොල්ලේ සෝමවංශ පින්වත් ස්වාමින්ද්‍රයන්න් වහන්සේ අපි සියලු දෙනා සාධනාද පවත්වමින් নমස්කාර පූර්වකව පිළිගනිමු සාදු සාදු සාදු සදහවත්නි මෙම උතුම් ධර්ම දේශනාවේ පිනැති දායකත්වය ගැන කටයුතු කරනු ලබන්නේ මිරිස්ස දකුණ කොට්ටාශ ගෙදර පදිංචි ආර් රාජසිංහ මහතා සහ KH රමණී මහත්මියතුළු එම දෙපළගේ දූදරු පිරිස විසිනි. එසේනම් සදහවත්නි අපි සියලු දෙනා මෙතෙන් සිට මේ උතුම් සදහම් දේශනාව පින්සිත් උපදවා ගනිමින් හෝරාවක් පුරාවට ශ්‍රවණය කරමු. සාදු සාදු සාදු කවුරුත් මෙසේ කියන්න බුදු ගුණ අනන්තයි සදහම් ගුණ අනන්තයි මහා සංඝ ගුණ අනන්තයි අනන්ත බුදු ගුණ බලයෙන්ද අනන්ත සදහම් ගුණ බලයෙන්ද අනන්ත මහ සංඝ ගුණ බලයෙන්ද අනන්ත මෞපිය ගුණ බලයෙන්ද අනන්ත මහ බෝසත් ගුණ බලයෙන්ද මා විසින් රැස් කළා වූ කුසල් බලයෙන්ද අනන්ත බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ අනන්ත ගුණ බලයෙන්ද මම වෛර නොවෙමි මම තරහා නොවෙමි මම නිදුක් වෙමි මම නිරෝගී වෙමි මම සුවපත් වෙමි මම දුකින් මිදෙමි මම නිවන් දකිමි මා මෙන්ම මාගේ මව්පිය ගුරුතුමෝද වැඩිහිටියෝද මහා සංඝ රුවනද වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා මා මෙන්ම මාගේ හිතවන්තයෝද මැදහත් වූවෝද අහිතවන්තයෝද වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා මාමෙන්ම සියලු දෙවියෝද සියලු සත්වයෝද වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සාදු සාදු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 කතමේ පංච ඉදවික්කවේ චින්නෝ හෝති ජරාය අභිභූතෝ අයං පටමෝ අසමයාපදානාය පුනච පරං භික්කවේ බික්කෝ ව්‍යාධිතෝ හෝති ව්‍යාධිනාං අභිභූතෝ අයං ဒ ුතියෝ අසමයෝ පදානාය පුනච පරං භික්කවේ භික්ඛෝ දුම්බික්ඛං හෝති අයං තතියෝ අසමයෝ පදානාය පුනච පරං භික්කවේ භික්ඛෝ භයං හෝති අතවි සංකම්පෝ චක්ක සමාරෝල්හා ජානපදා පරියායන්ති අයං චතුත්තෝ අසමයා පධානාය පුනච පරං භික්කවේ සංඝෝ බින්නෝ හෝති අයම් පංචමෝ අසමයා පදානායාති තී අතිපූජ්‍යපාද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයන් අවසර සදහවත් වාසනාවන්ත පින්වත්නි ලෞතර බුදුරජාණන් වහන්සේ පින්දහම් කිරීමට අමාරු කරුණු පහක් මේ දේශනෙන් පැහැදිලි කළා පින්දහම් කිරීමට හැකි පුළුවන් කරුණු පහක් දේශනා කළා. අන්නේ දේශනාවටයි සවන් යොමු කිරීම සඳහා බලාපොරොත්තුවෙන් සිටින්නේ. මේ ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ මාතර මිරිස්ස සිරිසුනන්ද පිරිවෙන් විහාරස්ථානයේ සිටයි බෞද්ධ නාලිකාව ඔස්සේ මේ දේශනය සමස්ත ලෝකයටම විසුරුවා හැරීම සඳහා දායකත්වයෙන් කටයුතු කරන්නේ මාතර මිරිස්ස දකුණ කොට්ටාස ගෙදර අංක 21 යන නිවසේ පදිංචි ආර් රාජසිංහ මහත්මයා සහ කේ.ච්. රමණී මහත්මිය ඇතුළු දූදරු පිරිස තමයි මෙහි දායකත්වයේ උසුලන්නේ. මේ දෙපළ මේ වෙනුවෙන් තමන්ගේ ධනය, කාලය, ශ්‍රමය වැය කරලා හැමෝටම ආරාධනා කරලා සුනන්ද පිරිවෙන් විහාරස්ථානයේදී මේ දේශනාවට සවන් යොමු කරනු ලැබෙනවා. විහාරස්ථානයේම කොඩි වලින් කොඩිවැල් වලින් සරසලා තුනුරුවන්ට ගෞරවය පුද කරලා තමයි රාජසිංහ මහත්මයා ත්‍රමණී මහත්මියත් මේ පින්කම වෙනුවෙන් කටයුතු කළේ මේ වෙනුවෙන් දැන් සති ගණනක් කැප කැප වේ කටයුතු කරලා බලවත් ඕනෑකමකින් සද්ධාවකින් ගෞරවයකින් මේසා විශාල පින්කමක් කරන්නේ අභාවක් ප්‍රාත්වන මව්පිය ඥාතීන්ට පින් පිනිස ජීවත්වන අයට ආශිර්වාද පිනිස මෙරෙස පිරිවෙන් මහා විහාරස්ථානයේ වැඩ සිට පවත්වී වදාළ සියලු ස්වාමින් වහන්සේලා අතිපූජ්‍ය දරණාගම කුසල ධම්ම ස්වාමින් වහන්සේ සිහි කරලා ඒ හැමෝටම පුණ්‍යානුමෝදනා කිරීම තමයි අද මේ දෙපළ ගේ ප්‍රධාන අරමුණු හැටියට තිබෙන්නේ. මේ දේශනය බෞද්ධයා නාලිකාව ඔස්සේ විසුරුවා හැරීමෙන් අතිවිශාල පිරිසක් ධර්ම ශ්‍රවණය කරනවා. නාලිකාව නිසා විශාල පිරිසක් බුදුදහමට ඇතුළත් වෙලා ආගමට දහමට අනුව කටයුතු කරනවා. දාන සීල භාවනා පින්කම් වැඩි කරගෙන තියෙනවා. ඒ වගේම බණ ඇසීම පිරිස් අධ්‍යයනාව භාවනා කිරීම මේවත් ගොඩාක් වැඩි කරගෙන තියෙනවා. පින්වත් මේ පින කියන එක ඔබ අප හැමෝටම අවශ්‍ය කරන දෙයක්. මිනිස්යාට තමයි වැඩිපුරම දාන සීල භාවනා පින්කම් කරන්න පුළුවන්කම තිබෙන්නේ. මිනිස්යාමයි දෙව්ලොවට යන්නෙත් ගියෙත් බඹලොවට යන්නෙත් ගියෙත් මිනිස්යාමයි. ඒ වගේම සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් යන මාර්ගඥාන ලබන්න පසේ බුද්ධත්වයේ ලෝතුරා බුද්ධත්වය ලබා ගැනීම සඳහා දස පාරමිතාවන් පුරන්නට පුළුවන්කම තියෙන මනුලොව එනිසා manuss ලෝකේ උපන්න අය වාසනාවන්තයෝ හැටියට සලක ගන්න ඕන. දෙවිවරුන් තමන්ගේ දිව්‍ය ආයුෂ ඉවර වෙනකොට අනිත් දෙවියන් ඇවිදින් කියන නිදුකානෙනි සුගතියට යන්න සුගතියට යන්න ඒ ගිහිල්ලා පින්දහම් කරගෙන ආපහු එන්න කියලා කියනවා. එතනදී සුගතිය කියලා ඒගොල්ලෝ කියන්නේ manuss ලෝකයට. මනුස්ස ලෝකයට ඇවිල්ලා නැවත බුද්ධ පූජා වන්දනාමාන කරලා දානමාන පින්කම් කරලා මෞට පියා තපෝපස්ථාන කරලා දාන සීල භාවනා බණ ඇසීම් පින්කම් කරලා ආපහු යන්න පුළුවන් ඒ කියන චාතුරු මහරජකාදී දිව්‍ය ලෝකවලට එනම් manuss ලෝකය ඉහළට යාමට සුදුසු තනක් මනුස්ස ලෝකය සතර අපායට පහළට යෑමට සුදුසු තනක් මේ කරුණු දෙක තේරුම් බේරුම් කරගත්තු අපි පවට හරි බයයි පව් කරපු අය විඳින දුක බැලුවාම සීමාවක් නැහැ මනුස්ස ලෝකේ බලන්න අඳ බිරි ගොළු ආත්ම භාව දුගී මගී අසරණකම් යාචකාදීන් වෙලා උපත ලබල කොයිතරම් දුක් විඳිනවද මේ ඇහැට පේන තිරිසන් ලෝකයේ සත්තු මොනතරම් දුක් විඳිනවද ඒ සතුන් අන්නේ සත්තු අල්ලගෙන පන පිටින්ම මරා දාන කනව විනාශයටපත් කරනවා ඒ වගේ මහ සාගරයේ බලන්න දවසකට කොයිතරම් සත්ව සංඛ්‍යාවක් ඝාතනය වෙනවද ඒ වගේම සත්වන්ගේ බෙලි කැපීම් දවසට කොච්චර සිදු වෙනවද ඒවා ඒ ඒ සත්වයන් සිදු කරගත්ත අකුසල කර්මවල විපාක පින්දහම් කරපු අය මනලොව මහා සම්පත් ලබනවා ආයු වරණ සැප බල ඥාන භෝග සම්පත් සුගති සම්පත් රාජ සම්පත් ප්‍රදේශ සම්පත් සක්විති සම්පත් මේ හැම සම්පතක්ම ලැබෙන්නේ සම්මා සම්බුද්ධ ශාසනයේදී විශේෂයෙන් මේ පින්දහම් කරපු අයට. හැබැයි හිත හොඳ වෙන්න ඕන. හිත හොඳින් පිනක් දහමක් කළොත් තමයි එයින් සදුසාර විපාක ලැබෙන්නේ. මේ ධර්ම දේශනාවට සවන් යොමු කරන හැමෝම ශරීරයේ මෙතන තියෙනා වගේ තමන්ගේ හිතත් මෙතන තියාගෙන දේශනාවේ පිහිටෙවුවොත් පමණක් බණ ටික අහන්න පුළුවන්. එතකොට තමන්ද පිනක් හම්බ වෙනවා. එහෙම නැතෝ නොයෙක් දේ කල්පනා කරමින් හිටියනම් බණ ටික අහන්න පුළුවන් කමක් නැහැ. ආපු ගමන පමණයි. එනිසා දාන සීල භාවනා පින් කරන අපි හොඳට මතක තියාගන්න සිහි කල්පනාවෙන් යුක්තවම නිවන් සුව පතාගෙන ඒ උතුම් පුණ්‍ය ධර්ම අපි රැස් කරගන්නට ඕන. සම්මා සම්බුද්ධ ශාසනය තුල ඕනෑ තරම් පින්දහම් කරන්න පුළුවන්. දෙවොලොවට යන්නත්, බඹලොවට යන්නත් මාර්ගඵල නිවන් සුව ලබන්නත් පින්දහම් කරන්න පුළුවන් තැනක්. අපට අවශ්‍ය කරන ඇල් වතුර ටික ලැබෙන්න ඔය කියන පින අවශ්‍යයි. කෑම බීම පටන් එහාට සෑම දෙයක් ගැන කවර කතාද? අන්න ඒවා ගැන හොඳ අවබෝධයක් ඇති කරගෙන ඇස් දෙක පේන කාලේ, කන් දෙක ඇහෙන කාලේ, ඔත්පල වෙන්නට ප්‍රථමයෙන් හැකිතාක් තුරට දාන සීල භාවනා පින්කම් බුද්ධ පූජා වන්දනා මාන පින්කම් කරගන්න ඕන. බණ ටිකක් අහන්න ඕන. භාවනාවක් කරගන්න ඕන. තමා හදාවදාගත්ත මවුට පියාට සලකන්න ඕන. පරලෝක ගිහිල්ලා නම් පින් දෙන්න ඕන. පන්සලට යන්න දෙන්න ඕන වතාවත් කරන්න ඕන. තමන්ගේ රැකියාව දරුවන්ගේ අධ්‍යාපනය ඒවත් හරියට කරගන්න ඕන. පංචශීලය අනිවාර්යෙන් ආරක්ෂා කරගන්න ඕන. එතකොට අපේ දියුණුව අපේ යහපත අපේ ආරක්ෂාව හොඳට හම්බ වෙනවා. ඒ නිසා ධනත පිනද ශාසනයට ලැබෙව කටයුතු කිරීම සඳහා තමයි ඔබ අප හැමදෙනාම වෙහෙස මහන්සි නොබලා මේ කටයුතු කරන්නේ. මේ සාරා සංකේහිය කල්ප ලක්ෂයටම බුදුවරු පහළ වෙලා තිබෙන 28 නමයි. බලන්න දීර්ඝ කාලයක් අවුරුදු වර්ෂ ප්‍රමාණයෙන් කියන්න බෑ. මහා කල්පවලින් තමයි සඳහන් කරන්නේ සාරා සංකේහීය කල්පලක්ෂයක්. සාරා සංකේහීය කල්පලක්ෂයක් කියන මේ දීර්ඝායු කාලයටම බුදවරු 28 නමයි. එතකොට ඒ 28 පමණයි පින්දම් කළේ අපේ වාසනාවට මේ බුද්ධ ශාසනය හම්බ වුණා. මේ බුද්ධ ශාසනය අපට ලැබුණ නිසා තමයි අපි දාන සීල භාවනාදී පින්දහම් මේ සිද්ධ කරගෙන යන්නේ. ඒ නිසා කවුරුත් සම්බුදු සසුන පිළිබඳව මනහා වැටහීමක් ඇති කරගෙන කටයුතු කිරීම තමයි වැදගත්ම කාරණය. මම මේ මාතෘකා කරපු දේශනාව අපේ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ලෝකානුකම්පාවෙන් කළ දේශනාවක්. මේ දේශනාව පින්දහම් කිරීමට නොහැකි අවස්ථා පහකුත් පිනක් දහමක් කරගන්නට පුළුවන් අවස්ථා පහකුත් පින්වත්ති පැහැදිලි කරනවා. එතකොට අපේ වීරය දියුණු කර ගැනීම සඳහා අපේ නුවණ දියුණු කර ගැනීම සඳහා ක්‍රම පහක් සහ එය පිරිහීම සඳහා කරුණු පහක් මේ දේශනෙන් අපිට උගන්වනවා. ඒ අනුව අපි කල්පනා කරලා අපේ සිල් ගුණ දියුණු කරලා අපේ ගති පැවතුම් සංවර්ධනය කරගෙන කරුණා මෛත්‍රී ගුණ සීල සමාධි ප්‍රඥා ගුණ දියුණු කරලා කටයුතු කළොත් අපට විශාල පිනක් හිමි කරගන්න පුළුවන්කම තියෙනවා. පංචමානි භික්කවේ අසමයා පදානාය මහණෙනි මං ඔබලාට වීරිය කරන්නට බැරි පින් කරගන්නට බැරි අවස්ථා පහක් කියලා දෙනවා. එතකොට මන්දෝස්සාහි ඒ වගේම හිත උත්සාහයේ යෙදිලා නැහැ. නුවණ යෙදිලා නැහැ. පිනට දහමට ගුණයට නැඹුරු කරගන්න පුළුවන්කම මොකුත් නැහැ. ඒතකොට උන්වහන්සේ පැහැදිලි කරන්නේ කරුණ පහ නිසා අපට මොනම ධර්මයක්වත් දියුණු කරගන්නට බෑ. ධනයෙන් අධ්‍යාපනයෙන් ආර්ථික කටයුතු වලින් පවා දියුණුවක් ලබන්නට බෑ කියන එක තමයි මේ දේශනාවෙන් අපට පැහැදිලි කරන්නේ. ඉදභික්කවේ චින්නෝ හෝති ජරාය අභිභූතෝ අයං අසමයා පටමෝ අසමයා පධානාය. මහණෙනි පළවෙනි කාරණාව තමයි මහණෙනි මේ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කොයි කවුරු වුණත් චින්නෝ හෝති ජරාය අභිභූතෝ ජරා ජීරණ වෙලා වයසට ගිහිල්ලා යායේ ගන්නට බෑ ඇස් දෙක පේන්නේ නැහැ කන් දෙක ඇහෙන්නේ නැහැ කියන දේ තේරුම් බේරුම් කරගන්නට බැරි තත්ත්වයකටපත් වෙලා අන්න ඒබඳු කෙනා කොහොමද පිනක් කරගන්නේ ඒබඳු කෙනා ඉගෙන ගන්නෙ කොහොමද ඒබඳු කෙනා රැකී ආරක්ෂාව කරන්නේ කොහොමද කරන්න බෑ ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ පහදලා දුන්නේ මෙන්න මේ ජරා ජීර්ණ භාවයට පත්වන අය ඒගොල්ලන්ට කිසිම සාර්ථක වැඩ කටයුත්තක් කරගන්න බෑ. ඒ වගේම අසමයා පධානාය උස්සාය සම්පූර්ණයෙන් බිඳිලා ගිහිල්ලා. උස්සාය සුණු විසුණු වෙලා ගියා. උස්සාහය නැති නිසා මොනම රාජකාරියක්වත් කරගන්න පුළුවන් කමක් නැහැ. කම්මැලිකම ඉස්මතු වෙලා ඒ වගේම තමන්ගේ අදක්ෂ බව ඉස්මතු වෙලා නුවණ යටකුරු වෙලා මෝහය මුලාවීම අවිද්‍යාව මතු වෙලා. ඔන්න එතකොට බලන්න වයසට ගිහාම එක්තැන් වෙන්ඩයි කල්පනාව. ඇඳමැත වැතිරෙලා වාසය කරන්න පන්සලකට යන්න දෙන්න කැමති නැහැ. ධනක් පිනක් කරන්න කැමති නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ වයසටපත් වීම ජරා ජීර්ණ බවටපත් වීම නිසා මොනම වැඩක්වත් කරගන්න බෑ. දාන සීල භාවනා පින්කම් කරන්න බෑ. රැකී රක්ෂාවන් අධ්‍යාපනවල යෙදෙන්නට බෑ. තමාට එතකොට වේදනාවෙන් තමයි අවසන් කාලය ගත කරන්න වෙන්නේ. එතකොට ඒ වෙලාවට අපි කරන්න ඕන ප්‍රධාන වීරය ඇඳේ හිටියත් බුදුගුණ භාවනාව දැන් කියලා දෙන මෛත්‍රී භාවනාව ඒ වගේම බෞද්ධා නාලිකාවද සවන් දීම ඔන්න ওই ටික කරන්න පුළුවන් තමන් වියා ජරා ජීර්ණ බවට පත් උනත් ඇඳේ ඉඳගෙන ඒ කටයුතු කරන්න පුළුවන්. අන්‍යයට මොකද වෙන්නේ? ප්‍රධාන වීරිය හොඳට ලැබෙනවා. නුවණ හොඳට වැඩෙනවා. සිහි කල්පනා හොඳයි. එමනම් මම ලෙඩෙක් මම වයසට කෙනෙක් කියලා ඇඳ මත වැතිරලා හිටියොත් සැප නෑ දුකමයි. ඇඳ මත වැතිරලා ඉඳගෙන ඔය බණ භාවනා කටයුතු කළොත් බණ ටික ඇහුවොත් කලකන් සිහි කළොත් ඇඳේ ඉඳලම බුද්ධ වන්දනා පූජා කළොත් විශාල පිනක් ලැබෙනවා. අන්න යාද පුළුවන් ඕනම සම්පතක් ලබන්න. මනලෝප දෙන්න පුළුවන්, දෙව්ලොවට යන්න පුළුවන්, ධාන තිබුණු බඹලොවට යන්න පුළුවන්. පින් ඇත්තේ නම් මාර්ගඵල නිවන්සෝ ලබන්න පුළුවන්. අර කම්මැලි තැනැත්තා මං වයසයි ජරා ජීර්ණයි කියලා ඇඳට වෙලා කෑකෝ ගහමින් ඉන්න පුද්ගලයා මරණයේදී නරකාදී තැනකට වැටෙන්න සිද්ධ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පළවෙනි ධර්මතාවය පැහැදිලි කරන්නට යෙදුණා. ඊළඟට පොනච පරං භික්කවේ මහණෙනි ඔබලාට මම නැවත කරුණක් කියලා දෙනවා. ව්‍යාදිතා අභිභූතෝ අයං ဒ ුතියෝ අසමයා පදානාය මහණෙනි තවත් කරුණක් මම ඔබලාට කියනවා. ඒක තමයි ලෙඩ රෝග වලින් පෙළෙන අවස්ථාව. මේ ලෙඩ රෝග හටගෙන කෑකෝ ගහමින් විලාප දෙමින් ඉන්නකොට මොනම පිනක් දහමක්වත් කරන්න බෑ. ඒක අසමය කියන සමයක් නෙමේ. ප්‍රධාන වීරිය උත්සාහය නොවන දියුණු කරන කාලේ නෙමේ. ඒ වෙලාව වේදනාවෙන් කෑකෝ ගහන වෙලාවක්. ඒ වෙලාවෙත් Taman පිනෙන් දහමෙන් පිරිහෙනවා ආර්ථ ටිකෙන් පිරිහිලා යනවා. එතකොට ව්‍යාධි කිව්වහම රෝග පීඩා අද සීමාවක් නැහැ පින්වත්නි. කායික රෝග මානසික රෝග සීමාවක් නැහැ. ඒ දැන් අද මේ කාලයේ වකුගඩු රෝග පිළිකා රෝග වැනි දරුණු රෝගවලින් මහා පීඩා විඳමින් තමයි මිනිස්සු වාසය කරන්නේ. එතකොට මේ මම ලෙඩෙක් ලෙඩෙක් කියලා නිතරම හිතුවොත් වෙන්නේ තමන්ගේ හිත මානසික තත්වයෙන් පිරිහිලා යනවා. බුදුදහමේ උගන්වන්නේ මම ලෙඩෙක් මම ලෙඩෙක් කියලා නිතර හිතන්න එපා. ලෙඩෙක් කොනත් ඇඳේ ඉඳලා කර කියාගත යුතු දේවල් තියෙනවා. පාඩම් තිබෙන පිරිත් දේශනාවන් හිතින් කියවන්න පුළුවන්. ඒ වගේම ඉතිපිසෝ භගවා අරහං බුදුගුණ භාවනාව දැන් කියලා දුන මෛත්‍රී භාවනාව කරගන්න පුළුවන්. ලෙඩෑදී ඉඳලා බුදුන් වඳින්න පුළුවන්. මේ රෝගයෝ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. වේදනාව අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා මෙනෙහි කරන්න පුළුවන්. අන්න ඒ වගේ කරන අය ලෙඩ රෝග භාවයෙන් උතුම් ප්‍රයෝජනයක් ගත්ත වෙනවා. එයින් තමාට සුගතියට දෙව්ලොවට යන්න පුළුවන්, නිවන් සුව ලබන්න පුළුවන්. මම ලෙඩෙක් මම රෝගියෙක් කියලා හිතමින්ම කෑකෝ ගහමින් වාසය කළා නම් පින්වතනි අනේ ඒගොල්ලෝ නරකාදියට වැටෙනවා. ඒ අය වේදනාවෙන් කෑ ගහලා වේදනාවෙන් අපහසුතාවෙන් තමයි අවසංගමන යන්නේ. අන්නේන් අතමිදීම සඳහා බුදුරජාණන් වහන්සේ මේ දේශනාවන් අපට පහදලා දුන්නේ. තිස්ස කියලා හිටිය ස්වාමින් වහන්සේ නමක් දීර්ඝ කාලයක් බුද්ධ ශාසනයේ මහානදම් පුරමින් ගුණධර්ම පුරමින් වාසය කළා. මේ ස්වාමීන්ද්‍රයන් වහන්සේ අවුරුදු 10ක් අවුරුදු 12ක් පමණ එකම ගෙදරකින් තමයි දවල් දාණය ලබාගෙන තිබුණේ. ඔන්න ඔය ගෙදරදී Tamanට විශාල අකරතැබ්බයක් වුණා. අකුසල කර්ම විපාකයක් පටිසන් දීලා Tamanගේ ජීවිතයට මහා අනතුරකටපත් වුණා. හිස කුඩු වෙලා, ඇස්කම් නාසාදී පුපුරලා, ලේ ගලන්නට සිද්ධ වුණා. මේ මහා වේදනාවෙන් පෙළෙන තිස්ස හාමුදුරෝ කල්පනා කළේ මේ මගේ කර්ම විපාකයක්. එනිසා බුදුදහමේ උගන්වන බුදුරජාණන් වහන්සේ උගන්වපු වේදනානුපස්සනාව මම මෙනෙහි කරන්න ඕන කියලා අර දැඩි වේදනාවෙන් සිටින ලේ ගලමින් සිටින තිස්ස කියන ඒ ස්වාමින් වහන්සේ වේදනාව මෙනෙහි කළා. වේදනාවයි වේදනාවයි වේදනාවයි එය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා සුළු වෙලාවයි මෙනෙහි කළේ ඒ වේදනානුපස්සනාවෙන් බලන්න වෙච්ච දේ සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ගඵල ප්‍රතිලාභයෙන් වේදනාවක් අවසන් වුණා ආස්වාස ප්‍රස්වාස දෙකත් නතර වී මරණයටපත් වුණා මහා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා වේදනාව මෙනෙහි කරලා රහත් බවට පත්ලා පිරිනිවනේ. බලන්න එතකොට වේදනාව පාදක කරගෙන කෑකෝ ගැහුවා නම් විලාප දුන්නා නම් නරකාදී ලෝකියට වැටෙන්නේ. තරහවෙන් මැරෙනකොට ණයෙක් පොළගෙක් වෙනවා, විසගුරු සතෙක් වෙනවා, යක්ෂයෙක් යක්ෂණියක් වෙන එක අනිවාර්යයි. නමුත් මේ ස්වාමීන් වහන්සේ වේදනාව පාදක කරගෙන වේදනානුපස්සනා භාවනාව මෙනෙහි කරලා තමන්ට රහත් භාවයෙන් නිවනටපත් වෙන්න පුළුවන්කම ලැබුණා. අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ ඔබලාට ප්‍රධාන වීරය උත්සාහය දියුණු කරන්න පුළුවන් නුවණ දියුණු කරන්න පුළුවන් ව්‍යාධීන් පෙළෙන අවස්ථාවේ තමන්ගේ ලෙඩ රෝග ගැන හිතලා දැඩි උත්සාහයක් ඇති කරගෙන ලෙඩ රෝග ගැන මෙනෙහි නොකර වේදනාව මෙනෙහි කරන්නට ඕන කියලා උපදෙස් දුන්නේ. එතකොට වේදනාව සංසිඳව ගැනීමත් විශාල පිනක් හිමි කර ගැනීමත් කායික මානසික සුවය හදා ගන්නත් පුළුවන්කම තියෙනවා. ඉවසීම හොඳට වැඩෙනවා. ජීවිතයකට අවශ්‍යම කරන දේ තමයි ඉවසීම. එතකොට හැම දෙයක් පිළිබඳව ඉවසීමක් Tamande පුරුදු පුහුණු කරගන්න පුළුවන්කම තියෙනවා නම් ඒක වැදගත්ම කාරණේ. ඒ දියුණු කරන්න ඕන සීනෝනින් වැඩ කරන්නට ඕන. එතකොට බුදුරජාණන් වහන්සේ පහදා දුන්නා ලෙඩ රෝග වලින් පෙරෙනකොට උත්සාහය නොවන යට වෙලා යන පිරිහීමක් ඇති වෙනවා. ලෙඩ රෝග හොඳට සිහිනුවණින් කල්පනා කරලා ඒවා ගැනම හිත හිතා ඉන්නතොව තමන් කරගෙන ආපෝ දාන සීල භාවනා පින්කම් ටික කළොත් තමන්තෙන් විශාල දියුණුවක් යහපතක් උත්සාහයක් නුවණක් දියුණු කරගෙන ඉදිරියට යන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේම පහදා දීලා තිබෙනවා. ඊළඟ කාරණාව තමයි පුනචපරං වික්කවේ වික්කෝ භයං හෝති. මහණෙනි මේ ශාසනයේ මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට මහා බයක් ඇති වෙනවා. හොරහතුරු බයක් මංමාවත් වල ඇංගෙලා ඉඳලා ගෙවල් දොරවල් වලට පැනලා ගේ දොර තියෙන දේ හොරකම් කරගෙන ඒ වගේම මගීන්ගේ දේවල් පැහැරගෙන යන හොර කණ්ඩායම් ඉන්නවා. එතකොට ගමේ රටේ මිනිස්සු මොකද කරන්නේ ගම් රටවල් අතහැර දමලා වාහනවල නැගිලා පලා යනවා. මේ ගමේ ජීවත් වෙන්නට බෑ. මේ ප්‍රදේශයේ ජීවත් වෙන්නට බෑ හොරහතුර වැඩි කියලා මෙන්න මේ බයක් ඇති කරගෙන තියෙනවා. මේ කාලෙත් පිනක් දහමක් කරන්න බෑ. ගෙවල් දොරවල් පාළුවට පන්සල් පාළුවට යනවා හොරාතුරන්ගේ තිබෙන බිය කරදර නිසා. අන්න ඒ කාලෙත් මොකද වෙන්නේ? උත්සාහය නැති වී යනවා, නුවණ පිරිහිලා යනවා. පිනක් දහමක් කරගන්නට බැරි තත්වයක් වෙනවා. එපමණක් නෙමෙයි. තමන්ගේ ගොවිතැන් කටයුතු, දරුවන්ගේ අධ්‍යාපනය, තමන්ගේ රැකී රක්ෂාවන් පවා සිදු කරගන්නට පුළුවන් කමක් නැහැ හොරහත් තිබෙන බය කරදර නිසා. අයං චත්තෝ අසමයා පදානා මේක තමයි හතරවෙනි කාරණේ පිනක් දහමක් කරගන්න බැරි. ඒ වගේ යම් ප්‍රදේශයක නිර්භීත නම් ගේ දොර ඇරලා තියන්න පුළුවන් නම් පාරේ බය නැතුව යන්න පුළුවන් නම් අන්නේ ප්‍රදේශවල ඉන්න ජනතාවට පුළුවන් උත්සාහය දියුණු කරගන්න නුවණ දියුණු කරගන්න දාන සීල භාවනා පින් කරගන්න තමන්ගේ අධ්‍යාපනය රැකියාව ගෙවතු වැඩ මේවා සියල්ලක් සම්පූර්ණ කරගන්න දියුණු කරගන්න පුළුවන්කම තියෙනවා හොරහතුරුන්ගෙන් බය නැති නිසා හොරහතුරු බය කිව්වහම එක්කෙනෙකුට දෙන්නෙකුට නෙමේ පලාතටම ඇති වෙන කරදරයක්. අන්න ඒවා ගැන කල්පනා කරලා නිර්භීත ප්‍රදේශයක වාසය කළ සැනසුමක් ලබන්න පුළුවන් පින්දාම් කරන්න පුළුවන්. පොනච පරං වික්කවේ සංගෝ බින්නෝ හෝත් ඒක භයානකම දෙයක්. යම් ප්‍රදේශයක මහා සංඝයා ભેද බින්න උනේ නම් අන්න එතකොට මොනම පිනක්වත් කරන්න බෑ. ඔය බුදුරජාණන් වහන්සේ වේරංජා ප්‍රදේශ වස්වසන්ද වැටියේ තමන් වහන්සේ කළ අවවාද අනුශාසනාවෝ භික්ෂූන් වහන්සේලා සමහරක් පිළිගත්තේ නැහැ. පෘථග්ජන අය රහතන් වහන්සේලා සංවේග වුණා. මේ බුදු කෙනෙක් කියන අවවාද අනුශාසනාවෝ පිළිගන්න නැති මේ භික්ෂූන් නේද වාසය කරන්න කියලා සරියොත් මොගලන් ආදී මහරහතන් වහන්සේලා සංවේගයට පත් වුණා. මේ සුළු කාරණාවක් නිසා තමයි ප්‍රශ්නේ හටගත්තේ. වැසිකිළියක් පාවිච්චි කරලා වාජනේ වතුර ටිකක් ඉතුරු කරලා අන්න ඒක තමයි මහා අර්බුදයේ මූල් මුල් හේතුව. විනේදර භික්ෂූන් කියනවා මේ වතුර ටික ඉතුරු කරපේක ලොකු වරදක්. ඊළඟට සූත්‍රවාදී ධර්මවාදී භික්ෂූන් කියනවා ඒක වරදක් නෑ. ඔන්න ඔය පටලැවිල්ල තමයි හටගෙන මේ භික්ෂූන්ගේ ભેද බින්න වීම පින්වත්නි දිගින් දිගටම දිගින් දිගටම ගියා. එතකොට දැන් ගමේ මිනිස්සු දානමාන පූජා කිරීම අතහැරියා. සිල් සමාදන් වීම, බණ ඇසීම, භාවනාව අතහැරියා. බුදුරජාණන් වහන්සේත් විහාරස්ථානයේ අතහැරලා උන්වහන්සේත් වැඩම කළා වන වනාන්තරයකට වනගත වුණා. කිසිම භික්ෂූන් වහන්සේ නමකට නොපමිණෙන ලෙසද අවවාද අනුශාසනා කරලයි වැඩම කරේ. පාරිලෙය වනයේ ඉන්න කාලේ පාරිලෙයක කියන හස්ති රාජයා ඒ වගේම වඳුරේ තමයි අපෝපස්ථාන කළේ. බලන්න උණු වතුර ටිකක් ඕන වුණාම මේ හස්ති රාජයා කරන්නේ විශාල තවත් කොටයකින් තල්ලු කරගෙන ගිහිල්ලා අර වතුර පොකුණට දාන. එතකොට වතුර ටික රත් වෙනවා. ඔන්න ওই ක්‍රමයට තමයි බුදුරජාණන් වහන්සේට උණු පැන් ටික සකස් කරලා දුන්නේ. ඒ වගේම වනාන්තරයේ තිබෙන හොඳ හොඳ පළතුරු මේ හස්තරාජයා විසින් ගෙනවිත් පිළිගන්වනවා. ඒ වගේම ඇල්පැන් ටික පිළිගන්වනවා. වඳුරෙක් විසින් මීමදයක් අරගෙන විදින් ඒත් පිළිගන්නලා තිබුණ ඔය වගේ තුන් මාසයක්ම මේ තිරිසං සත්ව තමයි බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළේ. දැන් එතකොට දානමාන නැවතුණා. පන්සද තෑම් මේ මිනිස්සුන්ගේ නතර වුණා. ඩම්පින්කම් නතර වුණා. අන්න එතකොට දැන් සමගිය සමාදානයට කතා කළා. ඊට පස්සේ වස්සාන කාලේ ඉවර වෙන්න කිට්ටුව තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කරලා වන්දනා කරලා මේ තමන් ආපු පණිවිඩය කියලා භික්ෂූන් සමගියට කැමති බව අනදාමදුරෝ දකිනකොට පාරිලේය කස්තරාජය එළවා දමන්ට තමයි සූදානම් වුනේ. නමුත් බුදුරජාණන් වහන්සේ පාරිලේය කස්තරාජයාට ප්‍රකාශ කළේ ඒ මගේ උපස්ථායක තෙරුන් වහන්සේ බව. ඉන් පස්සේ නැවතුණා. උන්වහන්සේ ආපහු වඩමෝගන ගිහිල්ලා සමගියේ තිබෙන වැදගත්කම අසමගියේ ભેද බින්නේ භවයේ තිබෙන විපාකමාර ආ ඒ වගේ ඒ වගේ තිබෙන නොයෙක් නොයෙක් විපාක පහදා දීලා විශේෂ දේශනාවන් කරලා තිබුණා. ධන පරිහානිය අසමගිය නිසා සිදුවෙන පරිස පරිහානිය, දීපල පරිහානිය, ආධ්‍යාත්මික පරිහානිය සෑම දෙයක්ම සිදුවන්නේ අසමගිය නිසායි. සමගි සමවත් පියත් දරුවොත් ඔක්කොම එක පවුලක නිසා විශාල දියුණුවක් හදාගන්න පුළුවන්. පන්සලේ වෙසනේ සියලු භික්ෂූන් වහන්සේලා සමගි සම්පන්න නම් වාද ભેද නැත්නම් ඒ විහාරස්ථානය දියුණු පිණිස කටයුතු වෙනවා. ගමේ රටේ මිනිස්සු පූජා සත්කාර සඳහා පැමිණෙනවා වන්දනාමාන කරනවා සිල් ගුණ දියුණු කරගන්නවා. එහෙමනම් මහා සංඝයා වහන්සේ යම් වෙලාවක ભેද බින්න වුණොත් සියලු පින්දහම් වලකිනවා උත්සාහය නොවන පහතට වැටෙනවා සතර අපායේ මඟ විවෘත වෙනවා. මහා සංඝයා ભેද බින්න කරන්න වික්ෂූන් වහන්සේලා නම නමක් ඕන. හතර නම හතර නම දෙපැත්තට ඉන්න ඕන ભેද කර භික්ෂුවයි 9යි. ওই 9 දෙනා එකතුනොත් පමණයි සාකච්ඡා කළ වාද ભેද ඇති කරගත්තොත් පමණයි සංඝ බෙහෙදක කියන මහා පාප කර්මය කරන්න වෙනනම් සංඝයා බෙහෙද බින්න කරන්න පුළුවන් ක්‍රම නැහැ. දේවදත්ත හාමුදුරෝ සංඝයා බෙහෙද බින්න කරලා මහා දරුණ පවක් කරගෙන තමයි නරකාදීටපත් උනේ. එම නිසා අපි ભેද බින්න නොවේ සමගි සම්පන්නව වාසය කරනවා නම් අපේ දියුණුව අපේ යහපත අපේ ආරක්ෂාව සලස ගන්න පුළුවන් කියලා බුදුදහමේ මනාකොට පැහැදිලි කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඔය ශාක්‍ය වංශිකයන් වෙත වැඩම කරලා වාද වේද කරගන්න එපා සමගි සම්පන්න වෙන්නට කියලා බොහෝම තදින් අවවාද අනුශාසනා කළා. නාගදීපේට බුදුරජාණන් වහන්සේ වැඩම කරන යුද්ධ කලකෝලාහලයේ සෝදානම් චූලෝදර මහෝදර වැනි දෙපළ ප්‍රධානයේ පාක්ෂිකයන්ට සමගියේ අනුසස් පැහැදිලි කරන අසමගියේ තිබෙන අවාසනාවන්තකම කියලා දීලා නොයෙක් ජාතක දේශනාවන් පවත්වලා සමගියේ සමාදානයේ පිහිටෙව්වා. නැත්නම් විශාල ඝාතනයක් සිද්ධ වන්නේ. ඒ සියල්ල බුදුනෝනට පෙනිලා තමයි නාගදීපේට වැඩම කරන ඒ සාමග්‍රය ඇති කළේ. ඒ වගේ ලෝක සාමග්‍රී තිබෙන තාක් කලකෝලහල වාද ભેද නැතුව වාසය කරන්න පුළුවන් බොරුව වංචාව කපටිකම කේලාම් කීම නපුර වචන කතාව හොරහතුරු කරදර නිසා සමගිය බිඳී යනවා අසමගිය උදාපත් වෙනවා යම් ජන සමාජයක මේ පංචශීලය ආරක්ෂා කරනවා නම් මේ කියන පිරිහීම සිදුවන්නේම නැහැ කියලා ධර්මයේ පෙන්වනවා සතුන් මැරීම හොරකම කාම මිත්‍යාචාරය බොරු කීම සහ මද්ද්‍රව්‍ය පාවිච්චිය කියන මේ දරුණු පව් පහෙන් වැළකුණොත් ඕනෑම කෙනෙකුට දියුණුවක් ප්‍රධාන වීරියවත් උත්සාහයේ දියුණුවක් නුවණේ දියුණුවක් ධන දාහනයේ කෙත්වත්වල දියුණුවක් සැලසෙන බව මේ තථාගත ධර්මයේ පෙන්වනවා පංචශීල ආරක්ෂා නොකිරීමෙන් සමගි සම්පන්න බව බිඳී යෑම ධන පරිහාණය එවැගේම හිරගෙවල් වලට පත්වීම ජන සමාජයේ අපකීර්තියට පත්වීම ආදී නොයේක් අකුසල විපාක Tamanට දුක් විඳින්න සිදු වෙනවා. අන්න ඒවා ගැන කොයි කවුරුත් හිතලා මේ සාසනික ගුණධර්ම දියුණු කරලා මෙලව ජීවිතය වාසනාවන්ත බවට පත් කර ගැනීම තමයි ඊ타මත්ව වැදගත් කාරණේ හැටියට මේ තථාගත ධර්මයේ පෙන්눔 කරන්නේ. ඒවා ගැන හිතලා කල්පනා කරලා පිනට දහමට ගුණයට නැඹුරු වෙලා ශීලාදී ප්‍රතිපත්ති අනුගමනය කළොත් බොහෝම වැදගත් වෙනවා. එනිසා ජරා ජීර්ණ බවට පත්වීම, එවැගේම ලෙඩ රෝග හට ගැනීම, එවැගේම තමන්ගේ ජීවිතයට පොරාතුරු බයක් ඇතිවීම, දුර්භික්ෂයක් හට ගැනීම, කෑම බීම ආදී නැති වී යන කාලයක් හට ගැනීම. එවැනි කාලයක් වුණත් පින් කරන්නට බෑ. දුර්භික්ෂේ යනු දරුණු පෑවිල්ල, වතුර හිගවීම නිසා ආහාර පාන නොලැබී යනවා. ඒ ඒ කාලෙත් පිනක් දහමක් කරන්නට බෑ. මිනිස්සු ගම් රට අතහැර යනවා. අන්නේ කරුණු කරුණු පහ තමයි බය දුර් ඊළඟට සංඝ ભેදේ. කරුණු පහ තමයි අද මේ ධර්ම දේශනාව සඳහා ඉදිරිපත් කළේ. අන්නේ කරුණු කාරණාව හොඳට දැන කියාගෙන පිනට දහමට ගුණයන් නැඹුරු වෙලා සීල සමාධි ප්‍රඥා ගුණ ධර්ම දියුණු කරලා තමන්ගේ ගමේ පන්සල මිරිසේ ශ්‍රී සුනන්දාරාම පුරාණ විහාරස්ථානයේ පිරිවෙන් විහාරස්ථානයේ ආරක්ෂා කරගෙන නායක ස්වාමින් වහන්සේ ආදී සංඝයා ගිලන්ව වැඩෙන්නේ උන්වහන්සේලාත් ආරක්ෂා කරගෙන හැමෝටම නිරෝගී සුවයත් පතාගෙන පුළුවන් තරම් දාන සීල භාවනා පින්කම් කරලා මෙලව ජීවිතයත් හොඳට හදාගෙන පරලොව සුගතිගාමී වේදලා ඊතා ඉක්මන් භවයකදී ඔබ අප හැමෝටම මේ පින බුදුපසේ බුදු මහරහතන් වහන්සේ නිවේසනසේ පැමිණ වැඩවදාළ අජරාමර සාන්ත ලෝකෝත්තර අමහමා නිවන් සම්පත් පිණිස හේතු වේවා වාසනාව වේවා කියලා කවුරුත් සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරගන්න ඕන. එහෙමනම් ආරාජසිංහ මහත්මයා සහ කේචරමණී මහත්මයන් දෙපළ ප්‍රධාන දුවා දරුවන් තමයි අද මේ ධර්ම දේශනාවේ දායකත්වය ලබාගෙන කටයුතු කරන්නට යෙදුනේ මෙරිසේ සිරි සුනන්ද පිරිවෙන් විහාරස්ථානයේට કોઈ කවුරුත් එකතු වෙලා ඒ වගේම සද්ධාවෙන් ගෞරවයෙන් තුනුරුවන්ට ගෞරවය පුද කරලා සීලේක පිහිටා මෛත්‍රී භාවනා කරලා ලෝකෙටම ගුවන් තරංග මගින් මෛත්‍රිය විසුරුවා හැරලා ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරලා මේ රසපත් කරගත්තා වූ කුසල සම්භාර ධර්මය මේ පින්නතොල් අපේක්ෂා කරන්නේ අභාව ප්‍රාප්ත වන ආර් විලියම් සිල්වා මහත්මයා කේච් පුංචසිඤ්ඤෝ මහතා කේච් නනවතී මහත්මිය කේච් යසවතී මහත්මිය කේච් සෝමලතා මහත්මිය කේච් බන්දුසේන මහත්මයා කේච් ජයසේන මහත්මයා වීරසූරිය ලදරු කුමාරු ඇතුරු තම තමාගේ නමින් පරලෝකීය සියලුම ඥාති වර්ගය මව් පස පිය පස සියලුම ඥාතීන් මේ පින් ලබාගෙන දුකින් අත මිදේවා සපේතපත් වේවා ආයු වරණ සැප බල ඥාන ලැබේවා පාරමී ගුණ දියුණු වේ අමහ මහ නිවන් සැප ලැබේවා කියලා සාදුකාරයක් දීලා පින් දෙන්නට ඕන ඒ වගේම මේ විහාරස්ථානයේ වැඩ සිට අපවත් වී වදාළ විද්‍යාවිශාරද රාජකීය පඬිත මෙරිසේ ගුණසිරි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අතිපූජ්‍ය පඬිත මෙරිසේ ධම්මසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ අතිපූජ්‍යපාද පණ්ඩිත දරණාගම කුසල ධම්ම ස්වාමින් වහන්සේ ඇතුළු අපවත් වේවදාන සියලුම ස්වාමින් වහන්සේලා මේ පින් ලබාගෙන දුකින් අත මිදේවා සැපීටපත් වේවා අමහා මහ නිවන් සුව ලබත්වා කියලා සාදුකාදයෙන් දීලා පින් දෙන්න ඕන මේ විහාරස්ථානයේ වැඩ සිට අපවත් වන සියලු ස්වාමින් වහන්සේලාට පරලෝකයේ දායකවරුන්ට මේ බණහන සියලුම දෙනාගේ නමින් පරලෝකීය මව්පිය වැඩහිටි ගුරුවර බන්දු මිත්‍රාදී ඥාතිවරුන්ට රටදෑ වෙනුවෙන් දෙවිපිදෝ රණවිරවන්ට විපත් කරදර වලින් මරණයට පත්වන අය කොයි කවුරුත් මේ පින් ලබාගෙන ඒ හැමෝම දුකින් අත මිදී සැපයටපත් වේ අමහා මහ නිවන් සුව ලබත්වා කියලා කවුරු සාදු කියා පින් දෙන්න ඕන ඔබ අප කොයි කාගේ සුජීවත් වෙන මව්පියන් වැඩිහිටියන ගුරුවරුන්ට ඥාතීන්ට මේ පින්නත්වලේ හැමෝම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුගති සැප නිවන් සැප ලබත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. මාතර පුරවර වාසී ලංකා වාසී ලෝක වාසී සහ අනන්ත ලෝක වාසී සියලු සත්වයෝ මේ පින් බලයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරන්නට ඕන. පිරවෙන් විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද හාතාගල ධම්මකිත්ති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පරිවිනාධිපති ප්‍රවීණාචාර්ය පූජ්‍යපාද එක්කඩුවේ ශ්‍රී සුගුණ ස්වාමීන් වහන්සේ ඇතුළු මෙහි වැඩ වාසය කළ ස්වාමීන් වහන්සේලාට මේ පින් බලෙන් තුනුරුවන් සරණින් නිදුක් නිරෝගී සම්පන්න ලැබේවා අසනීපකම් දුර වේවා පාරමී ගුණ දියුණු වේ උන්වහන්සේලාටත් මේ පින නිවන් සම්පත් පිණිස වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නේ සුජීවත්ව වාසය කරන බේකේ ඒ අසවති මෑණියන්ට මේ පින් බලෙන් තුනුරුවන් සරණෙන් නිදුක් නිරෝගී සම්පත් ලැබේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනා කරන්. අවසාන වශයෙන් මේ රැස් කරගත්තා උතුම් පින් බලෙන් බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රය අනුභවයෙන් ජයශ්‍රී මහා බෝධෙන් වහන්සේගේ අනුභවයෙන් රුවන්වැලි මහා සෑරදුන් වහන්සේගේ අනුභවයෙන් කේශ ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, අකු ධාතුන් වහන්සේ, සතර දලදා වහන්සේ, සතර ශ්‍රී පාදස්ථානය අනුභවයෙන් බුද්ධ ගයාව බෝධින් වහන්සේ වජිරාසනේ ආනුභාව බලයෙන් ලොම්බිනී බරණස කුසිනාරාව ජේතවනාරාමේ වේළුවනාරාමේ අපේ අටමස්ථාන සොළොස්මස්ථාන වල අනුභව බලයෙන් තුන් ලෝකී පුරා වැඩ ඉන්න බෝධින් වහන්සේලා ප්‍රතිමා වහන්සේලා සෑරදුන් වහන්සේලා සියලු ਸਰුවක්ත ධාතුන් වහන්සේලාගේ අනුභවයෙන් අනන්ත බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා සතු අනන්ත ගුණ බලයෙන් තන්නං කර මේදං කර සරණං කර දීපං කර කොණ්ඩඤ්ඤ මංගල සුමන රේවත සෝවිත අනෝම දස්සේ පදුමනාලද පදුමුත්තර සුමේද සුජාත පියදස්සේ අත දස්සේ ධම්ම දස්සේ සිද්ධාර්ථ තිස්සපුස්ස විපස්සී සිකී විස්සබෝ කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම යන බුදුවරයන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන් බුද්ධඥාන බලයෙන් බුද්ධ තේජාන භා බලයෙන් බුද්ධ ඉර්ධිහාන භා බලයෙන් නවලෝතුරා ශ්‍රී සද්ධර්ම රත්නය අනුභවයෙන් ජීවිතේ පුරා රැස් කරගත් පින් බලයෙන් මිරිස්ස දකුණ කොට්ටාස ගෙදර අංක 21 දර නිවසේ පදිංචි ආර් රාජසිංහ මහත්මයා කේ.එච්. රමණී මහත්මිය සහ පවුලේ දූදරු පිරිසට ධර්මස්සවනලාභී මේ මහත්තුරු මව්වරු ద్వාදරෝත් එවගේ බෞද්ධයා නාලිකාවේ කාදි මණ්ඩලයේ හැමෝමත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා අසනීප පුළු පන්දර දුර වේවා මාදක බාධක ඵල සංසිඳේවා දිනෙන් දින දියුණුවක් යහපතක් සැලසේවා තමන්ගේ රකී රක්ෂාවන් සඵල වේවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා දියුණුවක් යහපතක් වේවා තව තවත් දාන සීල භාවනාදී පින්දාන් සිදු කිරීමේ වාසනාවත් ලැබේවා. මෙතෙන් පටන් නිවන් දකිනා ජාති දක්වාම සතර පාදුකක් සාපිපාසාදී දුකක් මේ පින් බලෙන් නම වේවා. පින්වත් ගුණවත් නැනවත් ජීවිතයක් නිවන් දකිනාතුරු හැමෝටම ලැබේවා. සුවසේ සසර ගමන ගෙවන් කොට බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවිසනසේ පැමිණ වැඩවදාළ අදරාමර සාන්ත ලෝකෝත්තර අමහා මහ නිවන් සම්පත් පිණිස මේ පින හේතු වේවා වාසනාව වේවා කියලා කවුරු සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරගෙන ඥාතීන්ට දෙවියන්ට පින් දෙමු. ඉදන් මේ ඥාතීනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ ඉදන් මේ ඥාතීනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ ඉදන් මේ ඥාතීනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ එත්තාවතා ච නම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තෝ සම්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචං අම්මේහි සම්බතං පුන්න සබ්බේ භූතානුමෝදන්තෝ සම්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචං අම්මේහි සම්බතං පුන්න සබ්බේ සත්තා අනුමෝදන්තෝ සම්බ සම්පත්ති සිද්ධියා ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මන් පරන්ති ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතෝ යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතෝ යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතෝ යාව නිබ්බානපත්තියා ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහන් හෝතෝ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 අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම අධිපති ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ මහා ලේකකාධිකාරී ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද පූජ්‍යපාද කාගුල්ලේ සෝමවංශ පින්වත් ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට තව চিරාත් කාලයක් මෙවැනි අති උතුම් ලෝක ශාසනික මෙහෙවරයන් හිඳරත වන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනයේම සැලසේවායි අපි සියලු දෙනා සාදුනාද පවත්වමින් নমස්කාර පූර්වකව ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. පින්වත් ස්වාමීන් වහන්සේට පරිස්කාර පූජා කරන්නට සදැවතුන්ට ආරාධනා කරමින් බෞද්ධ ආරෝප වාහිනී බාහිර පටිගත කිරීමක් ලෙසින් මිරිස සිරි සුනන්ද පිරිවෙන් ස්ථානයේ සිට ඔබ වෙත සමීප කරවන්නට යෙදුණු මේ උතුම් ධර්ම දේශනාව මෙතකින් නිමාවටපත් කරනවා ඔබ සැමට සම්මා සම්බුදු සරණයි